තව ප්‍රශ්න තියද ඒකේ? එහෙමයි ස්වාමීන් වහන්ස. බුදුදහමේ අකුසල් සමා කිරීමක් කළ හැකි වේද? එසේනම් ඒ කුමන ආකාරයේ අකුසල කර්මද? ඔව් බුදුදහමේදී අකුසල් සමා කිරීමක් කියලා එකක් නැහැ. වරද සමා කිරීමක් කියලා එකක් තියෙනවා. වරදට සමාවක් ගන්නවා. එතකොට අකුසලය කළාට පස්සේ ඒක කළා හැබැයි ඒ තමන්ගෙන් වෙච්ච වැරද්දට සමාවක් ගැනීම තුළ අපට පුළුවන්කම තියනවා අර වරදෙහි ඇති බරපතලකම ටිකක් අඩු කරගන්න. ඒ වරදෙහි බරපතලකම අඩු වෙනවත් එක්කලාම ඒහා බැඳිච්ච කර්ම වේගයේ යම්කිසි වෙනසක් සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවා ඉතාමත්ම සූක්ෂම අවස්ථා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි සමාවක් ගත්තාම පව් වලින් නිදහස් වෙනවා කියන එකක් කියන්න බෑ. ඒක අර අන්‍යාගම් වල කියනවා වගේ පව් සමා කරගන්න පුළුවන් පව් සමා කරගත්තාම පව් වලින් මිදෙන්න පුළුවන් කියන කතාවක් අපිට බුදුදහමට අනුව කියන්න බෑ. හැබැයි සමහර තැන්වලදී සමාවක් ගත්තාම අකුසල කර්ම යටපත් වෙච්ච අවස්ථා තියෙනවා. එහෙම එක් අවස්ථාවක් තමයි අර සෝරෙය්‍ය සිටුවරයාගේ කතාව. ඒ කියන්නේ සෝරෙය්‍ය සිටුතුමා දවසක් තමන්ගේ යාළු මිත්‍රයොත් එක්කලා දියනාන්නට ගඟට ගියා. ඒ යනකොට මහා කච්චායන මහරහතන් වහන්සේ ජල කරලා උන්වහන්සේ ගඟ ළඟ සිවුරු පෙරවන. මහා කච්චායන මහරහතන් වහන්සේ හරීම ප්‍රසන්න කච්චායන කියලා කියන්නේ රන් රත්තරන් වගේ පැහැපත් ශරීරයක් තමයි උන්වහන්සේට තිබුණයි කියන්නේ. එතකොට ඒ උන්වහන්සේ දැන් සිවුර පෙරවනකොට උන්වහන්සේගේ ශරීරය දැන් අඳනේ ඇඳගෙන ඉන්නවා ඊට පස්සේ සිවුර පෙරවනකොට ඉනෙන් උඩ කොටස निराවරණව එකවරම දැක්ක අර සෝරීය සිටුවරය. දකින්නකොට සෝරීය සිටුවරට උන්වහන්සේගේ අර ශරීර ප්‍රභාවත් එක්කලා එකපාරටම සිතුවිල්ලක් ආවා මේ හැමදෙර කොච්චර ලස්සනයිද මගේ බිරිඳත් මේ වගේ ලස්සන කෙනෙක් වුණා නම් කොච්චර හොඳද එහෙම නැත්නම් මේ හැමදෙරෝ මගේ බිරිඳ වුණා නම් කොච්චර හොඳද කියලා එක පාට සිතුවිල්ලක් ඒ සිතුවිල්ල ඇති උනේ රහතන් වහන්සේ නමක් අරමුණු කරගෙනයි ඒ සමගම ඒ තනත්තා ස්ත්‍රියක් බවට පරිවර්තනය වුණා. එතකොට දැන් අපි දන්නවානේ අභිධර්මයේ ටිකක් ඉගෙනගෙන තියන අය දන්නවා මේ ශරීරය ස්ත්‍රී පුරුෂ භාව ගන්වන්නේ භාව රූපවලින්. භාව රූපය කියලා කියන්නේ සාංශාරික කර්ම බලයෙන් හටගන්නා වූ රූප කලාපයක්. ඒක උත්පත්ති සිතත් එක්කම ප්‍රතිසන්දි සිතත් එක්කම රූප කලාප වර්ග තුනක් ජනිත වෙනවා. ඒ මොනවද? කාය දසක, වත්තු දසක, භාව දසක. කාය දසක කියලා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන අට හැම රූප කලාපයකම තියෙනවා. ඒවට කියනවා සුද්ධාෂ්ටක කියලා. ඒකට තව එකතු වෙනවා ජීවිතේන්ද්‍රිය. ජීවිතේන්ද්‍රිය රූපය. ඊළඟට ඒකට තව එකතු වෙනවා කාය ප්‍රසාදය. එතකොට ඔය 10ට තමයි කාය දසක කියලා කියන්නේ. ඊට පස්සේ වත්තු දසක කියලා කියන්නේ පට ව්‍යාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා 8යි ජීවිතේන්ද්‍රිය රූපයයි 9යි හදේ වත්තු රූපයයි 10යි. ඒ ඒ 10ට තමයි වත්තු දසක කියලා කියන්නේ. ඊළඟට භාව දසක කියලා කියන්නේ පට ව්‍යාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන 8යි ජීවිතේන්ද්‍රිය රූපයයි ඒකට එකතු වෙනවා ස්ත්‍රී භාව රූපය හෝ පුරුෂ භාව රූපය. ඒක ඊටාම සූක්ෂම රූප කොටස. ඒ රූප කොටාශය ප්‍රතිසන්දසිත ඇති වෙනකොටමයි ඇති එතකොට එතන ඉඳලම අර රූප කලලයෙහි ස්ත්‍රී භව රූපණං හටගත්තේ එතන ඉඳලා ස්ත්‍රියක් බවට මේ කය සහ කය විතරක් නෙමෙයි ඒ ඒ මනස පව යම් යම් ගති ලක්ෂණ වලින් ස්ත්‍රී ස්වરૂප ගන්වනවා ප්‍රධාන වශයෙන් කයෙහි තමයි ගති ලක්ෂණ හටගන්නේ. නමුත් ඒකෙන් අර හිතන පතන විදිහට පවා යම් බලපෑමක් ඇති කරනවා. මොකද නාම ධර්ම රූපයෙන් රූප ධර්ම නාමයෙන් අන්න ඕනේම ප්‍රත්‍ය වෙන නිසා. එතකොට පුරුෂ භව රූපණං හටගත්තේ කය පුරුෂ ස්වરૂප ගන්නන්නට වගේම මනසටත් යම්කිසි බලපෑමක් ඇති කරනවා. දැන් ජීව විද්‍යාවේ මේක එක එක ක්‍රමයට විස්තර කරන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ටත් පැහැදිලි කරගන්න බැරි තැන් එනවා. බුදුදහම මේක ඉතා සූක්ෂම විදිහට පැහැදිලි කරනවා. උත්පත්ති සිතත් එක්ක තමයි ඒක ඒක ඒ තීරණය වෙන්නේ ස්ත්‍රී භාව පුරුෂ භාව. දැන් එතකොට අර මේ හාමුදුරුව මගේ බිරිඳ වුණා නම් හොඳයි කියන පාපකාරී සිතුවිල්ල එනකොට ඒ කර්ම වේගය අර උත්පත්ති කර්මයට වඩා බලවත් වුණා. උත්පත්ති කර්මයෙන් මනුලෝපන්න ඒකට ගැටලුවක් නෑ. හැබැයි උත්පත්ති කර්මයේදී පුරුෂයෙක් බවට පමුණුවන්නට භාව රූප පුරුෂ භාව රූප හට ගන්නන්නට යම් කර්ම වේගයක් බලපෑවනම් ඊට වඩා මේ කර්මය වෙනස් ආකාරයකින් බරපතල තත්වයක් ඇති කළා. ඒ తත්වය නිසා වහාම ඔහු ඒ මොහොතේම දැන් සාමාන්‍යයෙන් පුරුෂයෙක් හැටියට ඉන්න අය ස්ත්‍රීන් බවට පරිවර්තන වෙනවා කාලයාගේ ඇවෑමෙන්. ඒක අනුක්‍රමයෙන් අනුක්‍රමයෙන් කායික ස්වરૂපයන් වෙනස් වීගෙන වෙනස් වීගෙන ගිහිල්ලා එහෙම සිද්ධ වෙන්නට පුළුවන්. එහෙම පුරුෂෝ හැටියට ඉන්න අය ස්ත්‍රීන් වෙන අවස්ථාවලුත් තියෙනවා. ස්ත්‍රීන් හැටියට ඉන්න අය පුරුෂය වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒක දීර්ඝ කාලයක් සිත් තිස්සේ කායික පරිවර්තනත් එක්කලා. හැබැයි මොහු එහෙම නෙමේ සැනකින් එක් සැනකින් සම්පූර්ණ පුරුෂ ස්වභාවය නැති වෙලා ස්ත්‍රී ස්වરૂපය කය තුල නිර්මාණය වෙනවා. ඊට පස්සේ දැන් ඔහුට තමන්ගේ යාළු මිත්‍රයොත් එක්කලා නාන්න යන්න බෑ. ඊට පස්සේ ඔහු දැන් මේ ලැජ්ජාවට අර පිරිසකින් හැංගිලා පලා යනවා. පලා ගිහිල්ලා ඔහු වෙනත් නගරයකට යන ගැල් කණ්ඩායමක් හමු වෙනවා. ඊට පස්සේ ගැල් කණ්ඩායමේ අයට කතා කරලා කියනවා මේ කොහෙටද යන්නේ කියලා කිව්වන් පස්සේ දැන් මොහොත පයින් ගිහිල්ලත් පුරුදු නැහැ. ඊට පස්සේ අහවල් නගරයටයි කියලා කිව්වට පස්සේ එහෙනම් මාවත් එක්කන් යන්න. ඉතින් එක්කන් යන්න නම් මිල මුදල් ඕන. ඉතින් මගේ ළඟ මුදල් නැහැ නම් මම මේ මුද්ද දෙන්නම් කියලා ඇඟිල්ල දාලා තිබිච්ච අර පේරස් මුද්ද පෙන්වනවා. පෙන්වුවාට පස්සේ අර මිනිස්සු කල්පනා කළා මේ කාන්තාව බොහොම රූප සම්පන්නයි හැබැයි සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ එක්ක රජ පවුලක නැත්නම් සිටු පවුලක කෙනෙක් අනිවාර්යෙන්ම මේ තනත්තා උසස් වංශිකයෙක් ඒ නිසා අපේ නගරයේ අග්‍ර සිටුතුමාට මොහු මේ කාන්තාව හඳුන්වලා දුන්නොත් අපිට මේ මුද්දට වඩා ගොඩක් තෑගි භෝග ගන්න පුළුවන් කියලා කැමැත්තෙන්ම ගොඩ කරගත්ත කරත්තෙට. ගොඩ කරගෙන ගිහිල්ලා ඒ නගරයේ සිටුවරයාට හඳුන්වලා හඳුන්වලා දුන්නාට පස්සේ සිටුවරයා මොහු ඇයව ගෙන්නලා බල්ලා බොහොම සතුටටපත් වෙලා විවාහ කරගත්තා. විවාහ කරගත්තට පස්සේ දැන් දරුවෝ ඇති වුණා. දැන් අර සෝරෙය්‍ය සිටුවරයා හැටියටත් ඔහුට දරුවෝ ඉන්නවා. තාත්තා කෙනෙක් හැටියට දැන් මේ සිටුවරයත් එක්කලා විවාහ වෙලා අම්මා කෙනෙක් හැටියටත් ඔහුට දරුවෝ ඊට පස්සේ දැන් මේ නගරයට මහා කච්චායන මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින. ඊට පස්සේ නෙමෙයි එක අවස්ථාවක තමන්ගේ මිත්‍රයෙක් තමන්ට හමු වෙනවා. හමු වුණාට පස්සේ ඔහුගෙන් අහනවා තොරතුරු අහනවා තමන් ඉස්සල්ලා හිටපු ප්‍රදේශය ගැන. ඇහුවට පස්සේ කියනවා මෙහෙමයි මෙහෙමයි. ඉතින් අපේ යාළුවෙක් හිටියා මේ විදිහට. ඔහු ආගියතක් නෑ. ඉතින් හරීම කනගාටු වුණා. ඒ මව්පියොත් ඊට පස්සේ මේ ගඟේ වැටිලා මිය ගියාද කියලා මතක දානයක් දුන්නා. ඉතින් හරිම කනගාටුයි අපට සිහි වෙනකොටත් කියලා කිව්වා. ඊට පස්සේ මේ කාන්තාව කිව්වා මේ මම මැරුන්නේ ඒ මම තමයි ඒ සෝරිය සිටුවරේ හැටියට හිටියේ. ඉතින් අර මනුස්සයා පුදුම වුණා. ඔබ කොහොමද එහෙම කියන්නේ? ඉතින් ඔබ මේ කාන්තාවක් නේ. අපි මේ කතා කරන්නේ පුරුෂයෙක් ගැන. ඊට පස්සේ මේ කාන්තාව අර සම්පූර්ණ විස්තරය කිව්වා. මෙන්න මෙහෙමයි උනේ කියලා. ඊට පස්සේ මේ තනත්තා කිව්වා, "ඉතින් ඇයි මෙච්චර කාලයක් ඕක නොකිය හිටියේ?" මේ මහා කච්චායන හාමුදුරුව අපි නිතර දන් දෙන අපි බොහොම හඳුනන කෙනෙක්නේ. ඉතින් ඔබ ඕක කලින් කිව්වනම් අපිට උන්වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේගෙන් සමාවක් ගන්න තිබුණානේ. එහෙනම් හෙට දානි ලෑස්ති කරන්න මම උන්වහන්සේට ආරාධනා කරලා වැඩම කරගෙන එන්නම් කියලා අර සිටු දේවියට කිව්වා දානි සකසන්න කියලා. කියලා මහා කච්චායන මහරහතන් වහන්සේට ආරාධනා කළා මේ නගරේ මේ සිටු නිවසේ දානෙට. ඊට පස්සේ දානේ පූජා කරලා ඉවරලා අර සෝරෙය්‍ය සිටු දියණිය දැන් දැන් සිටු සිටු දේවියක්නේ. එතකොට මේ සිටු දියණිය ගිහිල්ලා අර ස්වාමීනි මට සමා වෙන්න මං අතින් මෙන්න මෙහෙම වැරද්දක් වුණා. ඔබ වහන්සේගේ රූපය දැකලා මට මෙහෙම රාග සරාගී සිතුවිල්ලක් ඇති වුණා. මට මෙහෙම වැරදි සිතුවිල්ලක් ඇති වුණා. ඒත් එක්කම මම කාන්තාවක් බවට පත් වුණා කියලා කිව්වා. කියලා මට සමා වෙන්න කියලා වඳිනකොට මහා කච්චායන මහරහතන් වහන්සේ ආශිර්වාද කළා. ඒ ආශිර්වාද කරනවත් එක්කම යලිත් ඔහු පුරුෂයෙක් බවට පත් වුණා. මොකද උත්පත්ති කර්ම වේගයෙන් ඔහුගේ කයේ ක්‍රියාත්මක වුණේ පුරුෂ භාව රූප. දැන් අර අමතර කර්ම වේගයෙන් ජනිත කරපු ස්ත්‍රී භාව රූප ඒ වෙලේම අහෝසි වුණා. එතකොට දැන් අපට එක්තරා ප්‍රමාණයකින් හඳුනා ගන්නට පුළුවන් මේ අනුව සමාවක් ගැනීම නිසා යම් ප්‍රමාණයකට කර්ම වේගයේ අඩු බවක් සිද්ධ වෙනවා. හැබැයි අර අන්‍යාගම් වල කියන විදිහට ඕන අපරාධයක් කරලා අපි ගිහින් සමාව ගත්තන් පස්සේ සියල්ල හරි කියන කතාව නෙමෙයි. ඒ වගේම වෙන කාට හරි අපරාධයක් කරලා වෙන කාගෙන්වත් සමාව ගත්තට හරියන්නේ නැහැ දැන්. ඒ ආගම්වල කියන්නේ සතෙන් මැරුවොත් දෙවියන්ගෙන් තමයි සමාව ගන්න. මේ මරාපු කෙනාගෙන් ඉතින් සමාව ගන්න විදියකුත් නැහැනේ. ඉතින් එහෙම අර කාට හරි වැරද්දක් කරලා වෙන කාගෙන්වත් සමාව ගැනීමක් ගැන නෙමෙයි බුදුදහමේ කියන්නේ අම්මට තාත්තට වරදක් වුණා නම් අම්මා තාත්තා සමා කරගන්න. ඒ අය ජීවතුන් අතර නැත්තම් ඒ ආදාහනය කරපු තැනට වල ළඟට ගිහිල්ලා හරි වන්දනා කරලා සමාව. එහෙමත් බැරි නම් සිහි කරලා හරි වැඳලා සමාවක් ගන්න. එහෙම සමාව ගත්තාම අර අපේ මනස තුල ඒ පාපය ඒ අකුසලයත් එක්කලා නැවත නැවත වැඩෙන්න තියෙන ඉඩකඩ යම් ප්‍රමාණයකට අඩු වෙනවා. ඉතින් ඒ ඒ වරද වෙච්ච කෙනා ආරයන් වහන්සේ නමක් නම් රහතන් වහන්සේ නමක් නම් උන්වහන්සේ කෙරෙහි වරද කිරීම බරවත් අපරාධයක් වගේම උන්වහන්සේගෙන් ආශිර්වාද ගැනීම එතරම්ම බලවත් කාරණයක් වෙනවා. අම්මා තාත්තට වරද කිරීම හානිදායක වගේම අම්මා තාත්තගෙන් සමාව ගත්තහමත් ඒකත් බලවත් කාරණයක් වෙනවා. හැබැයි ඉතින් සාමාන්‍ය කෙනෙකුට වරද කිරීමත් ලොකු අකුසලයක් නොවෙනවා වගේම ඒ ඒතනත්තගෙන් සමාව ගත්තත් ඒක ලොකු බලපෑමක් ඇති නොකරන්න පුළුවන්. ඉතින් මේ වගේ අර චේතනාව සහ එතන ගොඩනැගෙන පසුබිම ඒ වරදට ලක් වෙන කෙනා කවුද? ඊයින් නැති වෙන පීඩාව කොච්චරද? මේ වගේ බොහෝ කාරණාත් එක්ක තමයි කුසල කුසල කර්ම තීරණය වෙන්නේ. ඒ ඊට සාපේක්ෂව තමයි සමාව ගැනීම කියන කාරණේ කොච්චර දුරට ඒ කර්මය ලිහිල් කරන්න හේතු වෙනවද නැද්ද කියලා තීරණය. ඒ වැඩි කොහොමවත් අපිට නිශ්චිත පදනමක් කියන්න බෑ. ඉතින් අර අන්‍ය දේවවාදී ආගම්වල කියවෙන්නේ ඕන අපරාධයක් කරලා මිනි මරලා වුණත් සත්තු මරලා වුණත් දෙවියන් වහන්සේගෙන් සමාව ගන්න පුළුවන් වගේ කතාවක් බුදුදහමේ කොහෙත්ම එහෙම සමා කිරීමක් නැහැ. දැන් භික්ෂුන් වහන්සේලා අතින් යම්කිසි ඇවතක් සිද්ධ වුණොත් උන්වහන්සේලා ඒක සංඝයා ඉදිරියේ ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරාට පස්සේ ඒක බරපතලවතක් නොවේ නම් ඒ අනෙක් භික්ෂුන් වහන්සේ සිහිපත් කරනවා ඔබ ඒක වරදක් හැටියට දකිනවද? ඔව් ස්වාමීනි මම ඒක දකිනවා. එහෙනම් අද ඉඳලා ඒ වරද නොකොට නැවත සංවර වෙන්න කියලා සිහිපත් කරනවා. එහෙමයි ස්වාමීනි මම අද ඉඳලා සංවර වෙනවා. දැන් ඒ ඒ සංවාදයත් එක්කලා මොකද්ද කරන්නේ? තමන්ගේ වරද හෙලි කරනවා අවංක. හෙලි කරාට පස්සේ නැවත මං එහෙම කරන්නේ කියලා පොරොන්දු වෙලා අදිෂ්ඨාන කරගෙන රැකෙනවා. එතකොට ඒක චිත්ත පාරිශුද්ධියට හේතු අන්න ඒ වගේ දෙයක් තමයි බුදුදහමේ සමාව ගැනීම තුලින් අපේක්ෂා කරන්නේ ඒක ඇත්තටම තමන්ගේ මනස වැරදි විදිහට යෙදෙව්වා තමන්ම ඒකේ වරද තේරුම් අරගෙන ඒ ඒයින් මිදෙන්න උත්සාහ කරනවා. ඒ තුල යම් අර ගොඩනැගිච්ච කර්ම වේගයේ දුර්වල වීමක් සිද්ධ වෙනවා. ඉතින් අපේ ඒක ඉලක්ක උනේ සුවිශේෂ කෙනෙකුට නම් ඒතනත්තාගේ ආශිර්වාදයක් ගන්න පුළුවන් නම් අර කර්ම වේගය යම් ප්‍රමාණයකට අඩු වෙන්නත් ඒක හේතුවක් වෙනවයි කියන බව මේ සෝරය සිටුවරයාගේ කතාවෙන් අපට වැටහෙනවා. ඉතින් පස්සේ ඇත්තට මේ කතා ප්‍රවෘත්ති තව කොටසක් තියෙනවා. දැන් කාන්තාවක් පුරුෂයෙක් වෙලා ඉඳලා කාන්තාවක් වුණා දැන් ආයෙත් පුරුෂයෙක් වුණා. ඔහු ජීවිතය ගැන අතිශයින් කලකිරලා ඊට පස්සේ මහාන වෙනවා. මහාන වෙලා මහාන වුණාට පස්සේ හාමුදුරුවෝ අහනවා දැන් තාත්තා කෙනෙක් හැටියට හදපු දරුවන්ටද වඩා ආදරේ අම්මා කෙනෙක් හැටියට හදපු දරුවන්ට. ඉතින් එතකොට ඔහු කියනවා අම්මා කෙනෙක් හැටියට ලැබිච්ච දරුවන් ගැන වැඩි සෙනෙහසක් තියෙනවා කියලා. ඊට පස්සේ ඔහොම ඔහොම විටින් විට එක එක හාමුදුරුවෝ අහනවා. ඉතින් උන්වහන්සේ භාවනා කරලා පස්සේ රහත් වෙනවා. රහත් වුණාට පස්සේ අහනවා තාත්තා කෙනෙක් හැටියට හදපු දරුවන්ටද අම්මා කෙනෙක් හැටියට හදපු දරුවන්ටද වඩා සෙනෙහස. ඒ කවුරුවත් ගැන විශේෂ සෙනෙහසක් නැහැ කියනවා. ඊට පස්සේ අනිත් හාමුදුරුවෝ ගිහින් කියනවා මේ හාමුදුරුවෝ දැන් බොරු කියනවා. ඉස්සර මම කිව්වා මේ අම්මා කෙනෙක් හැටියට හදපු දරුවන්ටයි වඩා ආදරේ කියලා. දැන් කාටවත් නැහැ කියලා මේ බොරු කියනවා. ඉස්සරලා මෙහෙම කිව්වා කියලා මේක ගිහින් බුදුහාමුදුරුවන්ට කියනවා. කිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි පෙර ඔහු ප්‍රතජන භික්ෂුවක් නිසා එහෙම ප්‍රකාශ කළා. දැන් උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නිසා ඒ කවරෙක් ගැනවත් විශේෂ ස්නේහයක් නැති නිසා එහෙම කියන්නේ ඒක බොරුවක් නෙමේ සත්‍යක් කියන්නේ කියලා ඉතින් උන්වහන්සේ ඒ භවයේම අරහත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ වගේ සිදුවීම් වලින් අපිට යම් ප්‍රමාණයකට හඳුනා ගන්න පුළුවන් සමාව ගැනීමේ තියෙන විශේෂ වැදගත්කම. හැබැයි මොනම ආකාරයකින්වත් පටලව ගන්න එපා. අර දේවවාදී ආගම්වල කියන විදිහේ සමාව ගැනීමක් ගැන නෙමෙයි බුදුදහමේ සඳහන් කරන්නේ. ඒකෙදි තමන්ගේ මනසින් අර අවංකව මතුනොත් විතරයි අර තමන්ගේ මනසේ මතුවෙච්ච වැරදි සහගත හැඟීම ඒක වරදක් බව තේරුම් අරගෙන ඒකෙන් මිදෙන්න අවංක උත්සාහයක් මතු තමයි ඒක සචේතනිකව අර කර්මය දුර්වල කරන්න ප්‍රධාන වශයෙන් හේතු